අතරතුර මොනතරම්නම් සහතික අපේ ජීවිතයට ලැබෙනවද? ඉතින් අපි කවුරුත් මිය යනවා. ඒ බව සිහියේ තබාගෙන අපි ජීවත් විය යුතුයි. සරහතුනි බෞද්ධ ආරෝප වාහිනිය ඔබේ ජීවිතයේ නිවැරදිම වෙනසකට රැගෙන යන්නට නිර්මාණය කළ නවතම වැඩසටහන ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 6 වෙනි සතිය මෙලෙසින් අද දවසේ ආරම්භ වන්නේ. සදහතුනි මේ සතිය තුල ගෞරවනීය දේශකයන්න් වහන්සේ මරණානුස්සතිය ඇසුරෙන් ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් පවත්වනවා. ඉතින් අද දවසේදී සුපුරුදු ලෙසින් වැඩම කරන්නට යෙදුන පූජනීය උඩුදුම්බර කාශ්‍යප අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මේ උතුම් ධම් සභා මණ්ඩපයේට සාදු නාදනම්වා নমස්කාර පූර්වකෝ පිළිගනිමු. සාදු සාදු සාදු සදහතුනේ මරණානුස්සතිය සිදු කරන ආකාරය ප්‍රායෝගිකව සිදු කරන ආකාරය ගෞරවනීය ස්වාමින් වහන්සේ අද දවසේදී අපට නැනවින් පහදා දෙවි. අද ප්‍රතිවේක්ෂා වැඩසටහනට Tamange ධන පරිත්‍යාගය කරන්නට මේ උතුම් දේශනාව ලක්වැසි ලෝවැසි සැමට ශ්‍රවණය කරන්නට දායකත්වයෙන් කටයුතු කරනවා බිසල් කොටුපාර කොළඹ කියාර ඇඹිලිපිටිය පදිංචි SP ප්‍රදීප් වික්‍රමසිංහ මහතා ඇතුළු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් විසින්. එසේනම් මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි නැවත වතාවක් සාදුනාද නංවා පාද නමස්කාර පූර්වකව ඇරයුම් කරමු සාදු සාදු සාදු මන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සතු සතු සතු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 ඉති මා චතුරාරක්ඛා භික්ඛු භාවීය සීලවාති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මේ ජීවිතය සකස් කරගන්න ඕනේ ඒ සඳහා අපි නිබඳව নিরතුරුව අපි ගැන විමසලා බලන්න ඕනේ අපිට නිවැරදි සිතුවිලි ඇති වෙනවද කියලා. නිවැරදි සිතුවිලි සිතුවිලි ඇති වෙනවද කියලා විමසලා බලලා මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුඛපත් කරගෙන නිවන් දකින්න වැඩපිළිවෙල අපේ තුලින් වර්ධනය කරගන්න ඕනේ. සියලු දුක් නැති කර ගැනීමේ අභිලාෂයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය තුලින් අපි අවබෝධ කරගත යුතු තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයේහි නැත්නම් අපේ මේ ජීවිතයේ හැම නිමේෂයකම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන්. අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් තමයි අවබෝධ කරගත යුතු තියෙන්නේ. එතකොට ඒ අනිත්‍ය ලක්ෂණය කියන එක අපේ සිතට දැනෙන්න ඕනේ. දුක්ඛ ලක්ෂණය කියන එක අපේ හිතට දැනෙන්න ඕනේ. අනාත්ම ලක්ෂණය කියන එක අපේ හිතට දැනෙන්න ඕනේ. අනාත්ම ලක්ෂණය හඳුනා ගන්නා වූ දුක්ඛ ලක්ෂණය හඳුනා ගන්නා වූ අනිත්‍ය ලක්ෂණය හඳුනා ගන්නා වූ සිත් පහළ වෙන්න ඕන අපිට. එහෙම සිත් පහළ වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ සඳහා තමයි අපි මේ යම් ආකාරයක බෞද්ධ ධර්මයේ තුල මොනවා හරි ක්‍රමවේදයක් තියෙනවා නම් ඒ තියෙන හැම දෙෙම අන්න ඒ අරමුණට යෑම සඳහා අනිත්‍ය ලක්ෂණය දැනෙන සිතක් පහළ වෙනවා නම් ඒ සිත පහළ වුණ බව අපි දන්නවද නැද්ද? ඒක තේරෙනවා. අනිත්‍ය ලක්ෂණය තේරෙන්න ඕනේ. අනාත්ම ලක්ෂණය තේරෙන්න ඕනේ. දුක්ඛ ලක්ෂණය තේරෙන්න ඕනේ. හැම තැනකම. එතකොට අපි එහෙම අපේ හිතට ඒ අරමුණ වැටහෙනවද කියලා බලන්න ඕනේ. අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන තුළ දැන් අද දවසේ මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපි ගොඩ ධර්ම කරුණු කතා කරන්නේ සූදානම් වෙන්නේ කොහොමද මේ මරණානුස්සතිය කියන්නේ අද දවසට අද මේ සතියට අදාළව 6 වෙනි සතිය අදාළ මාතෘකාව තමයි මරණ සතිය. එතන මරණ සිහිය වර්ධනය කර ගැනීම සඳහා කරන ප්‍රායෝගිකව කරන මරණානුසති භාවනාව කරන විදිය සම්පූර්ණයෙන් අද අපි සාකච්ඡා කරගන්න ඕනේ. සාකච්ඡා කළා මොකද කරන්න ඕනේ? හෙට වෙනකම් බලන් ඉන්න ඕනේ. නෑ. දැන් ධර්ම ප්‍රත්‍යක්ෂ ආරසහන ගැන අද පටන් ගන්නවා. නේද? අද අපි ආරම්භ කරනවා මරණානුස්සති භාවනාව මේ සතියේම වෙනදට වැඩිය වෙනදට වැඩිය මේක සිද්ධ කරන්න. ඉතින් සිද්ධ කරන්න නැතුව නිකන් හොයාගෙන ඉන්නවා නම් අහගෙන ඉන්න මේ ලෝකේ වැඩක් වෙන්නේ නැහැ. හරිද? අපි දැනගන්න ඕනේ තමන්ගේ පැත්තෙන් මේක වර්ධනය කරගන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරගන්න. ඒකින්ද හොඳට බලන්න ඕනේ හොඳින් විමසලා බලන්න ඕනේ කොහොමද මේක सिद्ध කරගන්නේ කියලා අපි මතක සාකච්ඡා කරගත්තා මතක තියාගෙන සරලව කතා කරලා කාරණාවත් එක්ක මතක තියාගන්න කාරණා ටික සිහිය තබා ගන්නවා ඒක මතක තියාගෙන අද දවසේ මේ භාවනාව સિદ્ધ කරනවා. එතකොට හෙට දවසෙත් අපි ඒ පිළිබඳව නැවත සාකච්ඡා කරනකොට බොහෝම ප්‍රායෝගික තත්යකට තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට අනිද්දා දවසේ මේ පිළිබඳ ධර්ම සාකච්ඡාවක් කරනවා. ධර්ම සාකච්ඡාවක් කරනකොට අපි දන්නවා ඒ ධර්ම සාකච්ඡාව තුළින් අපිට ලැබෙන ලාභය තවදුරටත් ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊළඟට හතරවෙනි සතියේ මේ කරගෙන යන අයට තියෙන ප්‍රායෝගික ගැටලු ටික හතරවෙනි දවසේ කරගෙන යන අයට තියෙන ප්‍රායෝගික ගැටලු ටික සාකච්ඡා කරනවා. හරි. එතකොට පස්වෙනි දවසේ වෙනකොට මේක අපි සමාජගත කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. එතකොට පස්වෙනි දවස් සිකුරාදා විතර වෙනකොට මේ සතියේ හොඳට උනන්දුවෙන් කටයුතු කරන කෙනෙකුට යම් ප්‍රතිඵලයකට එන්න මරණ සතියෙන් සිද්ධ වෙන ප්‍රත්‍ය මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන්කම ලැබෙවි. හොඳයි. ඉතින් මේ අදහස තියාගෙනයි අද සාකච්ඡාව ආරම්භ කරන්නේ. නමුත් මම කතාව පටන් ගද්දි, එහෙම කියනකොට කතිකාවත පටන් ගද්දි මතක් කරා ත්‍රිලක්ෂණය ගැන. විලක්ෂණය කියන්නේ හිතට දැනෙන දෙයක්. අපේ මුළු ජීවිතේම කියන්නේ සිද්ධි ගොඩක්. මතක් කරන්න. මේ වෙලාවේ බැලුවොත් අතීතයට පොඩ්ඩක් හිත යොමු කරලා අතීතය කියන සිද්ධි ගොඩක පැටලිච්ච පිරිසක්ද නැද්ද අපි? නේද? ඒක මේ හීන වගේ. සමහරවල් හීනෙන් දැක්ක දෙයක්ද හැබැයි මොන දෙයක්ද කියලාවත් මතක නැති තරමටම. ඒක මටත් හීනකින්ද මම දැක්කේ. නැත්නම් හැබැයි මේක දෙයක්ද කියලා දන්නේ නැති තරමට මම ඔක්කොම හීන වලට ගිහිල්ලා. මෙතනින් ගිලිහෙන හැම සිද්ධියක්ම යන්නේ සිහිනයකට. ආපහු ගන්න බැරි. ආපහු ගන්න බැරි සිහිනයකට. හවුද නැද්ද? විඳ දෙයක්, විඳ දෙයක්, අහපු දෙයක් හැම දෙයක්ම යන්නේ යම්කිසි සිහිනයක් වගේ. එතකොට අන්න ඒ සිහින ගොඩ සිහිනකොට තමයි අපේ අතීතය කියලා අපිට හැදිලා තියෙන්නේ. පිළිගන්නවද? ඒ සිද්ධිවල සමහර ඒවා අපිට හරියට පීඩා ඇති වෙච්ච දේවල්. දුක් ඇති වෙච්ච දේවල්. සමහර දේවල් අපිට හරියට සතුට ඇති වෙච්ච දේවල්. දුක් ඇති වෙච්ච හැම දෙයක්ම අරන් බලන්න හොඳින් තිබ්බ දේවල් වෙනස් වෙලා හින්දාද නැද්දක් ඇති උනේ. හොඳට කතා කරගෙන හිටිය අය නරකට කතා කරනවා. නේද? හොඳට පෙනුමට හිටිය අයගේ පිළිම නරක වුණා. හොඳට තිබ්බගේ නැති වුණා. නැත්තම් කැඩුනා බෙදුනා. හිතවත්කම් හොඳට තිබ්බ හිතවත්කම් පළදු වුණා. එහෙනම් මොනවා හරි ලොකු වෙනසක් ඇති වුණාමද නැද්ද දුක් ඇති වෙලා තියෙන්නේ. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අස්ථිරයි. ස්ථිර තියෙන්නේ නෑ. එහෙනම් වෙනසකටපත් වෙන ස්වභාවය තියෙනවා නම් දුකක් ඇති වෙනවා. හරි. ඒ විතරක් නෙවෙයි සමහර අවස්ථාවලදී අපිට ඒ වෙනස් වෙනකොට අපි අකමැති පැත්තට වෙනස් වෙනකොට අපේ ප්‍රාර්ථනාව හැම වෙලෙම මොකද්ද? හොඳ පැත්තට වේවා හොඳ පැත්තට වේවා ඒක නිකන් ඇතුලෙන් දත් මිටි කනවා වගේ වැඩක්. අනේ මේක මේ පැත්තට වෙනවා නම් නේද? මේක මේ පැත්තට වෙනවා නම් කියලා ඇතුලෙන් දත් මිටි කනවා වගේ ගැටියක් තියෙනවා. හැබැයි එහෙම වුණාට එහෙම වෙන්නේ නැහැ. මට මම මෙසේ වේවා, මෙසේ නොවේවා, මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා හිතුවට ඒක වෙන්නේ නැහැ. අන්න ඒ වෙලාවට අපිට හැඟීමක් දැනෙනවා. මේක වෙන්නේ නැහැ මට ඕන හැටියට කියලා. මට ඕන හැටියට වෙන්නේ නැහැ කියලා හැඟීමක් දැනෙනවා. නේද? අන්න ඒ දැනෙන්නේ මේ ලෝකෙ තියෙන මොන ලක්ෂණයද? අනාත්ම ලක්ෂණය. ඒ දැනෙනවා අපිට ඒක. වෙනස් වුණා කියලා දැනෙනවා තිබ්බ විදිහට තිබ්බේ නැහැ කියලා දැනෙනවා. අනිත්‍ය ලක්ෂණය. ඒක දැනෙනවා අපිට. නේද? සමහර දේවල් හොඳ පැත්තට වෙනස් වුණාට ඒ වෙනස් වෙනකොටත් දැනෙනවා අයියෝ මේක අනිත් පැත්ත හැරෙනවනේ කොයි වෙලාවක හරි කියලා. නේද? ඒකෙන් අපිට බය තියෙනවා හැම වෙලේම. ඒ මොන ලක්ෂණයද? දුක නේද? බය තියෙනවා දුකකට මාවපත් වෙයි. දුකටම ආපත් වේ කියන බය තියෙනවා. මොකද වෙනස් වෙනවා නම් කොහොමද හොඳ පැත්තට වෙනස් වෙලා වෙනස් වෙලා යනකොට සමහර අයට සමහර අයට හිතෙන්න පුළුවන් ඒ වෙනස් වීම සැපයි නේ කියලා. හරිද? නමුත් ඒ වෙනස් වෙන හැම නිමේෂයකම තියෙන්නේ මොකද්ද? බයක් උපදිනවා. ඇයි බයක් උපදින්නේ? කොච්චර හොඳ පැත්තට වෙනස් වුණත් මේක නරක වෙනවා කියලා දන්නේ නැහැ කොයි වෙලේද කොයි වෙලේද කොයි වෙලේද දන්නේ නැහැ. ළමයෙක් වුණත් හොඳට හැදෙනකොට හැදෙනකොට හරි බයෙන් ඉන්නේ. ඒ කොයි වෙලාවෙ මේ ළමයා වෙනස් වෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ මේ ළමයා නේද මොනවා කරයිද දන්නේ නැහැ කියලා බයෙන් ඉන්නේ. එතකොට අපිට ගැටලු සහගත තත්ත්වයන් තියෙනවා ඉදිරියේදීත් ජීවිතයේ ඔන්න ඔය වගේ සිද්ධි සමුදායක් එනවා. නමුත් අපිට මේ තියෙන తত্ত্বය අපේ මනසින් ඉක්මනට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ හැම නිමේෂයකම තියෙන ඒවා ඒවා පේන්නේ නැති හින්දා දැනෙන්නේ නැති හින්දා තේරෙන්නේ නැති හින්දා හැම නිමේෂයකම ලෝභ දේශ මොහ මූලික වෙලා ජීවත් වෙද්දී අපිට මොකද වෙන්නේ ඒකෙන් පරිබාහිර සිතුවිලි නিত্য සුඛ ආත්මයි කියන සිතුවිලි පහළ වෙනවා. වැරදි අවබෝධයක් ඇති වෙනවා. වැරදි ගොඩනැගීම් සිද්ධ වෙනවා. වැරදි ගොඩනැගීම් සිද්ධ වෙනවා. ඒතර මම මේ කියන්න උත්සාහ කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය අවබෝධ කර ගැනීම සඳහා අපිට වැඩියෙන්ම මේ භාවනාවේ තියෙන වටිනාකම කියන්න මම උත්සාහ කරන්නේ. මම අහන දැන් අපි කතා කරන්නේ සිද්ධි සමුදායක් ගැන. අන්නේ සිද්ධි සමුදායේදී වැඩිපුරම දැනিলা තියෙන්නේ අනිත්‍ය ලක්ෂණය. සිද්ධි ගොඩාක් තියෙනවානේ. අතීත සිද්ධි. වැඩිපුරම අනිත්‍ය ලක්ෂණය දැනিলা තියෙන සිද්ධි වර්ගයක් තියෙනවා. අනාගතයේදීත් ඒක දැනෙන සිද්ධි සිද්ධි වගේ තියෙනවා. අනිවාර්යයෙන්ම වෙන. ඒ අනිත්‍ය ලක්ෂණය දැනෙච්ච සිද්ධි තමයි හොඳට හිතියගෙන මම අර ඉස්සෙල්ලා කිව්වා. හොඳට හිතියගෙන අනාගතේ කතා කරා ඒ වගේ ඒවා. ඒ අතර වාරයෙන් ප්‍රබලවම අනිත්‍ය ලක්ෂණය මගේ හිතට දැනෙච්ච සිද්ධි තමයි අපේ පවුලේ අයගේ හිතවත් අයගේ මරණය නේද නේද මේ මරණය කියන එකේදී අපිට ලොකු වට ලොකු වෙනසක් වුණා කියලා දැනුණා නේද එහෙනම් ඔන්න මරණය කියන එක ගැන දැනෙනවා නම් අනිත්‍ය ලක්ෂණය මරණය මතක් වෙනකොට බව අනිත්‍ය ලක්ෂණය දැනෙනවා අනාගතයේදී වෙනස් වීම සිද්ධ වෙනවා කියන්නේ අපි දන්නවා. ඒ වගේද අපි බයම වෙනස් වීම. ලොකුම වෙනස් වීම වෙන්න තියෙන මොකද්ද? මරණය. එහෙනම් අන්න අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා අපිට මේ ලෝකේ තියෙන මරණය කියන අනුන්ගේ සහ තමන්ගේ මරණය කියන සංසිද්ධියේදී. වැඩියෙන්ම දුක් සහගත සිත් ඇති වෙන්න මිනිසුන්ට කොයි වගේ අවස්ථාවලද? ඔය සිද්ධි ටිකේ. අනාගතේ බලාපොරොත්තු වෙන සිද්ධි වගේකුත් අපි තියනවා කියන්නේ. මාර්ය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන සිද්ධි වගේක් තියෙනවා. ඒ වගේදී වැඩිපුරම දුක් සහගත සිතුවිලි ඇති වෙන්නේ මරණ සතිය නැත්නම් මරණ මරණය වලදී. ඊළඟට නෑ මම මේක වෙන්න දෙන්නේ නෑ කියලා කොච්චර දත්මිටි කෑවත් ඒකම වෙලා කර කියා ගන්න දෙයක් නැතුව හිර වුණා වගේ මේ ලෝකේ මාව නිකන් මාව හිර කරලා මේ ලෝකේ මේ වැඩ ටික කරගත්තා වගේ සිතුවිල්ලක් ඇති වෙන්නේ එවැනි සිත් පහළ වෙන්නේ කොයි වගේ වෙලාවලද? මරණය කියන අවස්ථාවේදී ඒ වගේ සිත් අසනීපවල සිත් ඒ වගේ සිත් ඇති වෙනවා නොයෙකුත් අවස්ථා ඇති වෙනවා නමුත් මරණය කියන අවස්ථාවේත් ඒ වගේ සිත් ඇති වෙනවා එහෙනම් මරණය ගැන යම් කිසි කෙනෙකුට යම් අදහසක් තියෙනවා නම් පින්නත් මේ අන්න ඒ තනත්තාට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණත්‍රය දැනෙන ගතිය තියෙනවා. එහෙනම් මරණ සිහිය තියෙනවා නම් ත්‍රිලක්ෂණය පිළිබඳ සිහිය ඇති වෙනවා කෙනෙකුට. ඒක මූලික ප්‍රයෝජනයක්. ඒකෙන්ද අපි මේක ඒක මතක තියාගෙන තව බොහෝ දේවල් හෙට දවසේදී අපි මේකේ ප්‍රයෝජන ගැන කතා කරන්නේ. මොකද අපි කාලය ඉතුරු කරගන්න අද දවසේ භාවනාව ගැන ඉගෙන ගන්න. මම ඒක කිව්වේ ඒක ප්‍රධාන කාරණාව හින්දා අපි මේකත් එක්ක කොහොමද කරන්න කියලා මතක් කරනවා. මරණානුස්සතිය කියන්නේ අනුස්සතිය කියන්නේ නැවත නැවත නැවත නැවත සිහි කිරීම. එතකොට අද දවසේ අපි ඉගෙනගෙන මේක කරගෙන යනවා. හෙට මේ පිළිබඳ ප්‍රයෝජන කතා කරනවා. මරණය ගැන නැවත නැවත සිහි කිරීමේදී ඉතා ප්‍රායෝගික වීමයි වටින්නේ. හරිද? මේකට ආසන්නයේදී සිද්ධ වෙන සිදුවීම් සිහි කිරීම වැරද්දක් නෙවෙයි. හරි. ත්‍රිලක්ෂණය තේරුම් ගැනීම සඳහා අපිට ත්‍රිපිටකයට අනුකූලව මරණ සතිය වැඩිීමේ වැඩිම සඳහා මරණය ගැන නැවත නැවත සිහි කිරීම කියලයි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මරණය පිළිබඳ ඉන්ද්‍රියන් වල විදියාම. හරිද? එතකොට මේ කයෙන් නික්මීම එහෙනම් ඒවා ගැන ඒවා ගැන අපිට සාකච්ඡාවකට යන්න පුළුවන්. ඒක ඔක්කොම අපි කතා කරමු පසුව. කතා කරන්නේදී කරන විදිහ ගැන කරන ප්‍රායෝගික ක්‍රමයක් පිළිබඳව සාකච්ඡා කරනවා මෙන්න මෙහෙම. අපි අපේ මරණාසන්න කාලය වෙනකොට මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මරණාසන්න කාලය වෙනකොට ඇයි මරණ ගැන නැවතලා සිහි කරන්න යන්නේ? හුඟක් අයට හැදෙනවද නැද්ද අසනීපයක්? ඒක හැදෙන්නේ අය හොඳ වෙන්න නම් නෙවෙයි. නේද? අන්න ඒ අසනීප හැදුනහම හුඟක් වෙලාට වෙන්නේ ඉස්සෙල්ලාම ගෙදරට කොට වෙන එකයි. අපිට මෙහෙම ඉද්දී කවුරු හරි කිව්වොත් ගේ අතුරටලා ඉන්න කියලා. ගේ අතුරෙන් ගෙදරට දෙන්න. දන්නවනේ නීතියක් තියෙනවා නිවාස අඩස්සිය තියෙනවා කියලා. නිවාස අඩස්සිය කියන්නේ ගෙදරින් එළියට යන්න බෑ තහනම්. ලේසියෙන් ජීවත් වෙන්න. හදිස්සියෙම අපිට ගේ ඇතුළට වෙලා ඉන්න වෙනවා. අය කවදා ඒක නිකන් ඇතුළට වෙලා ඉඳීම නෙවෙයි කවදාකවත් එළියට යන්න හම් වෙන්නේ නැති වෙන ගේ ඇතුළේම හිරපටලා. කොහොමද කන්න පොඩි ටික දෙනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි කිව්වොත් ඔයාලට ගේ ඇතුළට වෙලා ඉන්න ඕනේ. මෙතනින් එහාට ඔයාලට එළියට බහින්න බෑ. එක දවසක් අඩුම ගානේ. කිසි වැඩක් නැතුව නේද? අනිත් මෙතන වේදනාවක් සහිතයි අසනීප යනවා. එහෙනම් වැඩක් නැතුව ගේ ඇතුළටලා ඉන්නවා කියන එකේ එහෙම තත්යකට මාවපත් වෙනවා කියන්නේ ඒ වෙලාවට මට කොහොමද දැනෙන්නේ ආය මහනුවර නගරය කියන එක කොළඹ කියන එක Taman දන්න එලිපහලිය තියෙන කිසි දෙයක් අන්න හීන විතරයි අර අපි ඉස්සෙල්ලා කිව්ව එතනින් පස්සේ හීන විතරයි ආය දැකීම නේද මම දන්න අය මගේ මම දන්න ගෙවල් මම දන්න ප්‍රදේශ මම නොයෙකුත් කටයුතු කරපු කාර්යාලය නොයෙකුත් ඒවා තියෙනවා නේද මරණාධාර සමිති වැව් නේද ගමේ පන්සල මේ ඔක්කොම හීනයක් විතරක් බවට පත් වෙන දවසක් එනවද නැද්ද? අන්න ඒක දැනෙන්න ඕන කොච්චර වෙනසක් වෙනවද තමයි ජීවිතේ. නේද? මේ කය කය රසනේ අන්න ඒක දැනෙන්න ඕන දැනෙන විදිහට මෙහෙ කරන්න ඕන. කවදා හරි මාව හරියට බලහත්කාරයෙන් මම මේ කැරකි කැරකි ඉන්න ලෝකය මම මේ ඇවිද ඇවිද එක එක දේවල් බල බල ඉන්න ලෝකේ බලහත්කාරයෙන් හරියට නිකන් මාව ගිහලා ගෙදරකට හිර කරලා දැම්මා වගේ එහෙම ගැටලු සහගත තත්ත්වයක් උදා වෙනවද නැද්ද? අන්න ඒක දැනෙන විදිහට මෙනෙහි කරන්න. මට කවදා හරි මගේ මේ මේ දැන් ඉන්න මගේ සියලු වෙනස්කම් සිදලා මේ ලෝකෙ නිකන් අසාධාරණයක් වුණා වගේ මාව ගියක් ඇතුළට කොටු වෙනවා දහස් අවසර. පන්සලක් ඇතුළට කොටු වෙනවා. අපි අසිකාව කල්පනා කරන්න ඕනේ එහෙමයි. කාමරයක් ඇතුළට කොටු වෙනවා. මං හදාගත්ත ගියස් වලට මාව කොටු වෙනවා කියලා හිතන්නකෝ. ඊළඟට ටිකක් මේක අසාධිතත්වයට පත් වෙනකොට මොකද වෙන්නේ? මෙන්න කුදල්ලා අරගෙන ගිහිල්ලා ස්පිතාලෙට දානවා. දැන් මං හදාගත්ත ගේ මගේ කාමරේ මගේ මේසේ මගේ අල්මාරිය මගේ ඇඳුම් පැළඳුම් මං කායක් විදිහ එකතු කරලා ලොක් කරලා තියාගෙන ඉන්නේ වගේ තියෙනවානේ මේ යතුරු ඉනේ ගහගෙන ඒවා ඔක්කොම දැන් හීනයක් විතර දැනද ගල් හදපු ගස් කොළන් අමාරු වෙන නේද සමහර අය ගැන හරි තණ්හාවෙන් ඉන්නේ ඒ බොහෝ පරිස්සමෙන් ආරක්ෂා කරපු ඔක්කොම හීනයක් විතරයි. හරියට නිකන් රිමාන්ඩ් එකට ගිහින් දන්නවා වගේ. දැන් මම අවස්ථා දෙකක් කතා කරා. මේ අවස්ථා දෙකේදීම පින්නත් මේ දැන් මේක වුණොත් කියලා මෙහි කරන්න ඕන හිතන්න ඕන. මේ වෙලාවේ මාව ඇඳකට කොටු වුණ තිස්පිසාවේ. දැන් මට ආය බලන් හම්බෙන්නේ ජීවිතේටම ළඟ තියෙන විතරයි. බලන්න මගේ ලෝකේ කොච්චර පොඩි වුණාද කියලා. මම මම ලොකු පරාසයක දේවල් දකිමින්, අහමින්, විඳිමින් ඉන්න ආසන්නයේ තියෙන. මේ අතෙන්ට දුවනවා, මෙතෙන්ට දුවනවා, අරව බලනවා, මේව බලනවා, එහෙම ඉන්නවා. මේවා මේ මේ සිතුවිල්ල හරියටම ගන්න ආය මුළු ජීවිතේටම මට බලන්න වෙන්නේ කවදාහත් දවසක බලන්න වෙන්නේ ළඟට එන විතරයි. එහෙම දවසක් එහෙම කාලයක් අනිවාර්යයෙන් එනවද නැද්ද? එහෙනම් අන්න ඒක දැනෙන්න ඕනේ. ඒ කියන්නේ ලොකු වෙනසක් වෙලාද නැද්ද? නේද? ලොකු වෙනසක් වෙලාද නැද්ද? ඒ විතරක් නෙවෙයි ලොකු විදිහට දැනෙනවද නැද්ද? මට ඕන හැටියට තියාගන්න බෑ කියලා. නේද? මට ඕන හැටියට තියාගන්න බෑ කියලා හොඳටම හොඳටම දැනෙනවා. ඒ කියන්නේ මාව බලහත්කාරයෙන් එතෙන්ට කොටු කරලා වගේ කියලා. ඒක දැනෙන්න ළමයි මෙනෙහි කරන්න ඕන. ඒක Tamanට දැනෙන්න මෙනෙහි කරන්න ඕනේ. ඒ දැනීම තුල තියෙනවා ත්‍රිලක්ෂණය. ඒක මම ආයෙ විස්තර කරන්න යන්නේ වෙනස් වෙච්ච බව තියෙනවා, දුක්සහගත බව තියෙනවා සහ මට ඕන හැටියට තියාගන්න බැරි බව මේ ලෝකේ ඉන්න මාව ඇඳකට කොටු වෙන බව මෙනෙහි කරන්න ඕනේ. ඒ කොටු වෙනකොට ඇති වෙන හැඟීම. ඒ හැඟීම තුළින් ත්‍රිලක්ෂණය මතුවෙන හැටි බලන්න ත්‍රිලක්ෂණය මතුවෙන හැටි බලන්න ඒක ප්‍රබලව දැනෙනවා දැන් ස්පිතාලේ ඇඳ ඉන්න කෙනාට ඔන්න අපි යනවා දැන් ඉන්ද්‍රියන් වල බිඳීම ටිකක් ඔක්කොම නෙවෙයි ටිකක් මේ ගැන සාකච්ඡා කරන්න ඉන්ද්‍රියන් වල බිඳීම පිළිබඳව දැන් මොනවද කරන දෙක දැන් මම මතක තියාගන්න ඕනේ වෙලාව ඇවිල්ලා පළවෙනි එක ගෙදරට කොටු වෙන එක අසනීපයක් ඇදලා ගෙදරකට එතකොට මේ වෙලාවේ මොකද කරන්න ඕනේ හැඟීමක් උපදවා ගන්න ඕනේ මේ දැන් වුණොත් කොහොමද ඒ වෙලාවේ මට කොයි වගේ හැඟීමක් උපදීවිද කියලා භාවනා කරලා කියලා ආව ගෙදරකට කොට වුණොත් මට ඇතිවන හැඟීම මට ඇතිවන හැඟීම කියලා ඒ ඇතිවන හැඟීම උපදවාගෙන ඒක තුළින් ත්‍රිලක්ෂණය අනිත්‍යයි අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය අත්දකින්න මේ ජීවිතයේ තියෙන ඒක අත්දකින්න ඉන්නවා ටිකක් කළා. ඊළඟට හොඳට දැනෙනවා. දැනෙනකම් දැනෙනකම් මෙනෙහි කරන්න ඕනේ ඉතින් හරි. ඒක දැනෙනකම් මෙනෙහි කරන්න ඕනේ. දෙවෙනි කාරණාව ඇඳකට කොටු වෙන එක. ඉස්පිරිතාලයක ඇඳකට වෙන තැනක ඇඳකට කොටු. එතකොට මට දැනෙන හැඟීම මොකක්ද? මම මෙච්චර අමාරු සමහරට මම කෙනෙකුට දැඩිව ආදරයකින් දරුවෙකුට වගේ කෙනෙකුට ආදරයෙන් ඉන්න පුළුවන්. ගොඩ යුතුයකම් තියෙන්න පුළුවන් කරන්න කියලා. නේද? එතකොට ලොකු දුකක් ඇති වෙනවා නේ මට මේ කට්ටියට උදව් කරන්න විදිහක් නැහැ කියලා ලොකු දුකක් නේද? මේ මං හිතනවා මේක දැන් ඉතින් කොහොම කයිද බොයිද දන්නේ නැහැ දැන් කොහොමද ඉතිරි වැටි කරගන්නේ දන්නේ නැහැ කොහොම රෙදි හොදගන්නේ දන්නේ නැහැ කොහොම ජීවත් වෙයිද දන්නේ නැහැ කොහොම අසරණ වෙයිද දන්නේ නැහැ කියලා ලොකු හැඟීම් තොගයක් ඇති වෙනවා. ඒ හැම දෙයක්ම තුල මට මේ මම මම පොරොන්දු වෙලා තියෙන සියලු දෙනාට පොරොන්දු කඩ කරමින් යන්න වෙනවද නැද්ද? අන්න එහෙම ඒවත් ඒක දැනෙනකම් මෙහෙ කරන්න ඕනේ. හැඟීම උපදින්න ඕනේ. මොකද්ද? වෙනස් වීමේ ස්වභාවය සහ දුක්ඛ ස්වභාවය ඒ එතන මට පස් වෙන්න වෙනවා. ආයෙත් කවදද? තව කල් දිනවනේ. හරිද? එහෙම කියන්නේ එහෙම කියන්න බෑ කාටවත් තව කල් දිනවස් කියලා කියන්න බෑ කිසිම කෙනෙකුට. එහෙනම් අන්න ඒ වගේ ඊළඟට මට ඒක මට ඕන හැටියට තියාගන්න බැරි බව මෙනෙහි කරන්න. දැන් එතකොට මේ තුන දෙකයි දැන්. එතකොට තුන්වෙනි එක තමයි ඉන්ද්‍රියන් වල විදි යාම ගැන අපි මෙනෙහි කරමු. මෙහෙම ඉන්න කෙනාට පින්නත් නේ ඇස් පේන්නේ නැතු වෙනවා. ඇස් දෙක ඇරියත් ඇස් පේන්නේ නැතු වෙනවා. අන්න භාවනා කරන කෙනා හොඳට ඒ හැඟීම උපදවා ගන්න. මේ ඇස් දෙක මෙහෙම හැරෙන්න බැරිුණා. කවදාරිය වෙනවද නැද්ද? ඇස් දෙක හැරෙන්නම නැතු වෙනවා. ඇස් පියාගෙන භාවනා කරන කෙනා මේ හැඟීම උපදවා ගන්න හදනවා. මෙහෙමම ඉඳුනහම මොකද වෙන්නේ? මොනව හිතේද මට? මේ ලෝකේ මගේ ඇහෙන් දැක්ක කිසි දෙයක් ආය දකින්න හම්බෙන්නේ නෑ. ඒක තමයි මේ ලෝකේ තියෙන ස්වභාවය. එතන එතන අරිට වැඩි ත්‍රිලක්ෂණය ම ප්‍රකටයි. ලොකු වෙනසක් වෙලා මගේ ඇහැ අනිත්‍ය ස්වභාවය ප්‍රකට වුණා මට. නේද? ඒක මහා දුක්ඛිත තත්ත්වයක් සහ මට ඒක එහෙම වෙන්න එපා, මෙහෙම වෙන්න ඕනේ කියලා ගන්න පුළුවන්කම නැහැ. හරි. ඊළඟට එහෙනම් දැන් කීයද? 3යි. මතකයිද? මතකද බලන්න. ගෙදරකට කාමරයකට වගේම ඇස් පේන්නේ නැති වෙනවා. ඇත්තටම අපි ඇස් පේන්නේ නැති වුනහම අපි මොකද කරන්නේ? කන් දෙකෙන් ඇහෙන කන් දෙක කන් දෙකෙන් සම්බන්ධ වෙන බලනවා. කන් දෙක අගුල් වැටුණා වාගේ ඇහෙන්නේ නැත වෙනවා. පාලනයත් එක්ක කන් දෙක අගුල් වටනවා වගේ ඇහෙන්නේ නැතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ලෝකෙම ඝන අන්ධකාරයේ සහ මහා පාළු. සද්ද මාත්‍රයක්වත් නැහැ. හරි. කන් දෙක ඇහෙන්නේ නැතු වෙනවා කියන්නේ ඒකනේ. කන් දෙක බිඳිනවා කියන්නේ ඒකනේ. කන නැතු වෙනවා කියන එක. ඊළඟට එහෙම දෙයක් මට ඇත්තටම සිද්ධ වුණොත් අනිත් ඉන්ද්‍රියන් වල හැකියාව තියෙද්දි මම කරන්නේ කෑ ගහන්න උත්සාහ කරන එක. මට මොකද්ද වෙනවෝ මගේ ඇස් දෙක වෙන්නේ නැතුව ගියෝ කන් දෙක හැෙන්නේ නැතුව ගියෝ කියලා කෑ ගහන්න හදනකොට හීනෙන් බය වෙච්ච කෙනෙකුට වගේ සද්ද පිට වෙන්නේ නෑ කතා කරන්න මෙහෙම වුණාවක් තියෙනවා කතා කරන්න ගන්න වීරයක් තියෙනවා ඇතිනේ නමුත් සද්ද පිට වෙන්නේ නැතුව යනවා අන්න ඒ වගේ තත්යකට පත්තර මේ ලෝකේ මට මගේ අයට කතා කරන්න උවමනාවක් තියෙනවා. ළඟ ඉන්නට පණිවිඩයක් කියාගන්න උවමනාවක් දෙන්නේ නැහැ. හරිද? හරියට නිකන් හොරු පැන්නා වගේ. මහා ධර්ම හොරු පැන්නොත් මොකද කරන්නේ අපි? අල්ල ගන්නවා. අල්ලගෙන නේද? අත්පය ගැට ගන්නවා. ඇස් දෙක නේද බඳිනවා. කාටවත් කතා කරගන්න බැරි වෙන්න. නේද? කටකට ගහලා අත් අතපය බැඳලා ඇස් දෙක බැඳලා එහෙම වැඩ කරනවා හොරු සමහරවල් කෑ ගහන්න බැරි වෙනවා. කටට පුළු වුණා ඔබනවා රෙදි කෑලි ඔබලා දැන් ගාව කෑ ගහන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවක් වගේ හරියට නිකන් මේ කොයි වෙලාවද කතා කරගන්න දැන් තියෙන අතපය උස්සර මේ සංඥාවක් දෙන්න අන්න හොරු අතපයත් බඳලා දානවා වගේ හරියට නිකන් මේවා උස්සන් හදනකොට කිලෝ ගාන කිලෝ 50ක් 60ක් බරයි වගේ ඉස්සෙන්නේ උස්සන් දුවමනවා තියෙන ඉස්සෙන්නේ නෑ හරි එහෙනම් බලන්න දැන් ගෙදරට කුතු වෙනවා, කාමරයකට කුතු වෙනවා, ඇස් පේන්නේ නැතු වෙනවා, කන් ඇහෙන්නේ නැතු වෙනවා, කතා කරගන්න බැරුව යනවා. ආතපවසන ඔය වගේ කීපයක් අපි මෙහෙ කරන්න ඕනේ නේද? මම මේ නිකන් මතක තියාගන්න ගානත් එක්කම කිව්වේ. දැන් අපි හයක් කතා කරා. ඉතින් හොඳට දැනෙන්න ඕන අර හොරු ඇවිල්ලා පුටුවකට තියලා බැඳලා වගේ. දැන් කතා කරගන්නත් බෑ, අසුත් බැඳලා මොනවා වෙනවද දන්නෙත් නෑ. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයන් උදා වෙනවා මරණාසන්න කාලය වෙනකොට. ඊළඟට ඇතුළට ගත්ත හුස්ම එළියට දාගන්න බැරි වෙනවා. එළියට දාපු හුස්ම ඇතුළට ගන්න බැරි වෙනවා. ඔන්න ඔය විදිහට අපි මූලිකව පියවර හතකින් ඔය ඕන තරම් පුළුවන් තමයි. මේක නීතියක් එහෙම නෙවෙයි මේක. මේක යම්කිසි අපි මතක පියා ගැනීම සඳහා ගන්න මරණය ගැන මෙනෙහි කරන වැඩපිළිවෙල විතරයි බලන්න එළියට දාපු හුස්ම ඇතුළට ගන්න බැරි වෙනවා ඇතුළට ගත්ත හුස්ම එළියට දාන්න බැරි වෙනවා එතකොට අපි හුඟක් වෙලාට කරන්නේ 10න් බැරි හින්දා කටෙන් අදිනවා. එතකොට සද්දයක් එනවා. කාලා. නේද? එතකොට මිනිස්සු කියනවා පණ අදිනවා කියලා. නේද? පණ අදිනවා කියලා කියනවා. ඉතින් ඔන්නම වෙලා මාව මරණයට මේ ලෝකෙන් මාව සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. මම මේ අයට මෙහෙම කියන්නම්. කෙනෙක් කියයි ඔය ඔක්කොම නැතු නිින්දෙන් මැරෙන වෙලාවල් තියෙනවානේ. නේද? අන්තිම හැමෝටම ඔක්කොම වෙන්නේ නැහනේ. ඇත්ත. සමහර අය ඉන්නවා ඔය ඔක්කොම වෙනවා කන් දෙක විතරක් ඇහෙනවා අන්තිම මොහොත දක්වා. ඉතින් හෙල්ලෙන්නවත් බැරුව හිටිය එක මම දන්න කෙනෙකුට එයාගේ ඉරියව් වල වෙනස් වීම සිද්ධ වුණා පිරිත් ධර්ම ශ්‍රවණය කරද්දී. ඒක නේනම් ඇහිලා තියෙනවා. සමහර අයට ඉතින් එක එකනට එක එක විදිහ වෙන්නේ. මම මේකෙන් මෙන්න මෙහෙම අහනවා මෙයාගෙන්. විභාග කරපු කාලේ මතකද? ಜಾති 6කින් 7කින් 8කින් විතර ප්‍රශ්න එනවනේ. විශේෂ ශාස්ත්‍රවල. එතකොට ඔක්කොගෙම එන්නේ නැහනේ කියලා අතහැරියද ඔක්කොම ඉගෙන ගත්තද? ඔව්. ඇයි ඒ? කෝක හරි කෝක එන එකට මොන දෙන්න බලන්න. එහෙනම් ඒ වගේ දැන් අපි පියවර හතක් කිව්වනේ. ඔයිටත් වැඩි දේවල් තියෙනවා තව කියන්න. ඔය හතම උනේ නැති වුණාට සාර්ථකව මරණයට මුහුණ දෙන්න නම් ඔය හතවත් අඩුව ගානේ දැනගෙන තිබීම. එදාට බලන්න මේකෙන් එන ලාභයක් මම හෙට කතා කරන්න ඕන දෙයක් දැන් ආයෙ කියන්නම්. මේ වෙලාවෙ කියන්න පහසු වෙනදා ඔය தත්ත්වයේ උදාවියගෙන එනකොට කලින් දැනගෙන හිටියොත් කලබල වෙයිද? නෑ දැන් දන්නවා. මේක තමයි ස්වභාවය. මාව ගෙදරකට කොටු වෙනවා කියලා මම දැනගෙන හිටියේ. හරි දැන් වුණා වැඩේ. හරි මාව කාමරයකට කොටු වෙනවා. ස්පිතාලේ ගඳකට කොටු වෙනවා කියලා මම දැනගෙන හිටියේ. හරි මේ වෙන්නේ ඒක තමයි. ඇස් පේන්නේ නැතු වෙනවා කියලා ඒ අර ස්පිතාලේ ඇඳකට කොටු වෙනකොටම දන්නවා. තව දවසකින් දෙකකින් ඇස් දෙක නැති වෙනවා කියලා. කන් දෙක නැති වෙනවා කියලා. නේද? අන්න එහෙම දැනිලා තේරිලා තියෙනවා නම් ඒක වෙනකොට සිහියෙන් නමුලාව කාලක්‍රියා කරන්න මහලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ඉතින් තව තව තියෙනවා අපි හෙට කතා කරමු. මොකද දැන් අද කරන්න එපා. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? පැත්තට වෙලා ඉඳගෙන ඔන්න ඔය ටික මෙනෙහි කරනවා. හොඳට හොඳට මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරනකොට මට තේරෙනවා මේක මට කවදා හරි සිද්ධ වෙන දෙයක් කියලා. කවදා හරි සිද්ධ වෙන දෙයක් කියලා තේරෙනවා. අනිත්‍යයි කියලා ප්‍රබලව දැනෙනවා. ඒත් එක්කම අනාත්ම දුක්ඛ අනාත්ම ලක්ෂණ දැනෙනවා. නමුත් අනිත්‍යයි කියන එක ප්‍රබලව දැනනකොට හොඳට ටික මෙනෙහි කරනකොට ඇත්තටම අපිට හැඟීමක් එනවා මොකද්ද? ජීවිතේ අනියතයි. ජීවිතේ අනියතයි. ඇයි ජීවිතය අනියත? මරණය ස්ථීර වගේම සිද්ධ වෙන හින්දා කියලා මරණය නිට්ටයයි කියලා. හරි. එහෙනම් ජීවිතය අනියතයි මරණය නිට්ටයයි කියන හැඟීම නේද අපිට උපදින්න ඕනේ? අර විදිහට මෙනෙහි කරොත් නේද මේ හැඟීම උපදින්නේ? කෙනෙක් ගැන ළමයෙක් ගැන ආදරයෙන් මෙනෙහි කරොත් ආදරයෙන් ආදරය කියන හැඟීම වැඩි වෙනවා. කෙනෙක් ගැන තරහෙන් මෙනෙහි කරොත් තරහයෙන් වැඩිලා. අපිත් එක්ක හොඳින් ඉන්න කෙනෙක් ගැන මම මම මෙයාත් එක්ක තරහයි මම මෙයාත් එක්ක තරහයි මම මෙයාත් එක්ක තරහයි මම මෙයාත් එක්ක තරහයි මම මෙයාත් එක්ක තරහයි මම මෙයාත් එක්ක තරහයි තරහයි තරහයි තරහයි තරහයි වගේ තරහයි නේද චූටි කාලේ වගේ. නේද චූටි කාලේ ළමයි එහෙම කියාගෙන කියාගෙන යනව නේද? එතකොට තරහ ඇති වෙනවද? නෑ. එහෙම කිව්වට තරහ ඇති වෙන්නේ නෑ. වචනේවත් ඕනේ නෑ තරහෙන් මෙනෙහි කරොත් තරහ ඇති වෙනවා. අපේ අත මරණ සතිය වඩනවා කියලා මොකද කරන්නේ? ජීවිතය නැත මරණය නැත ජීවිතය නැත මරණය නැත ජීවිතය නැත මරණය නැත ජීවිතය නැත මරණය නැතයි කිය. ඔහේ කියෝ කියෝ ඉන්නවා. හැබැයි මම මෙහෙම අහනවා. තරහ කෙනෙක් ගැන. මේ වෙනකොට තරහ ඉපදිලා තියෙන කෙනෙක් ගැන. මම මෙයාත් එක්ක තරහයි මම මෙයාත් එක්ක තරහයි කියලා මෙනෙහි කරන් මෙනෙහි කරන් මෙනෙහි කරන් යන්න. එතකොට අර තරහ ටික ඒ වගේ හැඟීම ඉපදිච්ච කෙනෙක් වෙනත් නේ. ජීවිතය අනියතයි මරණය නියතයි කියන හැඟීම අදහස ඉපදිච්ච කෙනෙක් අර ওই තරම් ඔය ගොඩාක් මෙනෙහි කරන්න ඕනේ නැහැ. එයා ජීවිතය අනියතයි මරණය අනියතයි කියලා හිතනකොටම අර හැඟීම උපදිනවා. නේද? එහෙනම් පටන් ගන්නකොට වචන භාවනාව කළා හරියන්නේ නැහැ. හැබැයි පසුව වචන වලින් අර හැඟීම ගන්න පුළුවන්. නේද? අපි දන්න දෙයක් ගැන පස්සේ පුළුවන් වචනෙන් කියනකොටම අර පරණ අදහස් ටික ඔක්කොම ඔක්කොම වෙනමයි බලන්නේ. අපි කෙනෙක් එක්ක හොඳටම තරහ කෙනෙක්. කවුරු හරි නම කියනකොටම අපිට තරහ යනවද නැද්ද? මතක් කරනකොටම තරහ යනවා. එහෙනම් මේ වචنين පුළුවන්. හරි ඒ වචනයට අදාළ සංස්කාරයක් චේතනාවක් Tamange තුල ඇති වෙන විදිහට සකස් කරගත්තට පස්සේ අපිට පුළුවන් ඒ වචනේ භාවිතා කරලා භාවනාව සිද්ධ කරන්න. තේරෙනවද? තේරෙනව නේද? එහෙනම් වරද්ද ගන්න කොතනද? හැඟීම උපදවාගත්ත නැති වචන භාවිතා කිරීමෙන් කිසිදු ඵලයක් වෙන්නේ නැහැ. හුඟක් අය කරන්නේ ඒක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ওই ත්‍රිලක්ෂණයම මතුවෙන හින්දාමත් අපිට ඇති වෙන ලොකු ප්‍රහාරයේ හින්දාමත් මොකද කරේ නවසිවතික. ඒ කියන්නේ මරණය ගැන කමඨහන් දේශනාවල සතිපත්තහනේ කායානුපස්සනාවේ මරණ සතිය පිළිබඳව බොහෝ වශයෙන් දේශනා කරලා තියෙනවා සිවතික නමයම මරණය ගැන. මරණය පිළිබඳ. ඉතින් මේ ඔක්කොම කරන්න කියලා නැහැ. එකින් එක එකක් කිරීමෙන් පවා ප්‍රයෝජන නැතර ඒ ටිකත් භාවිතාවට අරගෙන අපි මේ ප්‍රායෝගිකව වර්ධනය කර ගැනීම සඳහා මූලිකව නව සිල් ටික එකක් අරගෙන තිලක් පංච උපාදානස්කන්ධයේ ත්‍රිලක්ෂණය දක්වාම යන්න පුළුවන්. ඒකින්ද එච්චර එහාට යන්නේ මේ මූලික සතර කමඨහන්ට අදාළව මේ මරණ සතිය සාකච්ඡා කරන හින්දා මේ වෙලාවේ අපි මේ ඔක්කොම මිශ්‍ර කරගෙන මරණය ගැන මෙනෙහි කිරීමක් කරනවා. හරි. පළවෙනියෙන්ම මේ ශරීරය නිന്ദා සහගත නේද? නිකමට නිකන් හිතලා බලන්න එක මෙනෙහි කරන්න ඕනේ නැහැ. මොකද කරන්නේ කියලා අපි මැරිච්ච ගමන් මොකද කරන්නේ මේ කාලේ? මාංශාලාවට අර යනවා. ගිහලා සමහර ලාවට මරණ පරීක්ෂණ කරන්න ඕන මේ ඔළුවේ හිටන් හැම ගලවලා අයින් කරලා ඉතින් ඒවා කරලා අන්තිමට මොකද කරන්නේ බඩ පල්ලා මේ පඩේසියනේ වයින් කරලා ඒ වසට ඒ තියෙන රෙදි කෑලි ගෝනි කෑලි වගේ ඕබලා නේද? ආයේ බඩ මහල ගෝනි කට්ටකින් වගේ එකකින් ඇඳුම් තියලා ඊට පස්සේ මේ කට ඇරලා තියෙනවා නම් මේ පැත්තට කම්බියක් දැම්මා නේද? ඉදි කට්ටකින් මේ කල්ලා පද කරලා දැන්දා ගම් දාලා කට වහලා ඔන්න ඔය වගේ මේක මේක අගෞරවණීය වෙන්නේ දරගෙන කියලා මේක සුද්ධ කරලා දාලා හොස් එකක් හරි අල්ලලා මේක සුද්ධ කරලා දාලා ම්ම් ඒ වගේ දේවල් ටිකක් කරනවා අපි දන්නවා නේද? ඒව ගැන චුට්ටක් කැමති නම් මෙහෙ කරලා කමන්නේ හැබැයි ඊට පස්සේ වලලනවා කියලා මෙහෙ කරන්න ඕන. හරි තමන්ගේ ශරීරයේ හිත තියාගෙන මේ කරන්නේ මේ ශරීරයේ මහපොළේ වලලා දානවා කියලා. මේ ශරීරයේ මහපොළේ වැල්ලුවොත් මොනවද වෙන්නේ? කොහොමත් මැරිලා දවස් දෙකක් තුනක් යනකොට මේක නිල් වෙනවා ඉදි වෙනවා නේද? මේක මේක මේක කළු වෙනවා නේද? අපි දන්නවා නිල් පාට වෙනවා. ඉදි වෙනවා. එතකොට ඒ නිල් වෙනවා කියනකොට මේ මගේ ශරීරයටම හිත තියන්න ඕනේ. හරි හිත තියාගෙන නිල් පාට වෙන බව. හ්ම් නිල් පාට වෙන බව මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට ඉදි වෙනවා කියනකොට භාවනා කරන කෙනා මේ ඔක්කොම මේ මූණ ඔක්කොම ඉදි වෙනවා. කොයි වෙලාවරි මේක ඉදි වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? ඇස් වලින් කඳුළු ගලාගෙන ගියා මතකයි නහයෙන් සුටු ගලාගෙන ගියා මතකයි කටින් කෙල ගලාගෙන ගියා මතකයි කනින් ওই නාල හරි ඉවර වුණාට පස්සේ මේ වතුර පිටලා තිබිලා මේ පැත්ත හරන වතුර ගලාගෙන ගියා මතකයි ඒ වගේ මේ හැම තැනින්ම මොකද වෙන්නේ ඕජස් කරන්න පටන් ගන්නවා එතකොට මෙහෙම භාවනාවේ යෙදලා ඉන්න කෙනා හොඳට මේ අය එහෙන් ඕජස් කරනවා කනින් ඕජස් කරනවා කටින් කරනවා හරි මේ ශරීරයේ තියෙන හැම සිදුරකින්ම ඕජස් කරන්නේ පටන් ගන්න. ඒක හොඳට තමන්ගේ ශරීරයේ හිත තියාගෙන මේ ශරීරයට මේ දේ වෙනවා කියලා මෙහෙ කරන්න ඕනේ. කවදාත් තවසක මේ ශරීරයට මේ දේ සිද්ධ වෙන හැටි මෙහෙ කරන්න. ඊළඟ මොකද වෙන්නේ? මේ හැම බැලුමක් වගේ පිම්බිලා පුපුරනවා. පුපුරන තැන් වලින් ආයෝජස් කරා වෙනවා. ඊළඟට සිලිසිලි ගාලා මේකේ පණුව වෙනවා. නේද? අඟල් භාගයක් විතර දෙක පණුව නේද? මේක ඉතින් දැන් පණුව වෙනවා කියනකොට මේ හැම තැනම පණුව නලියන නලියන නලියන නලියන මේ ශරීරය කාලා දාන හැටි මෙනෙහි කරනවා ඊළඟට මස් නැති නේද මස් සහිත හේ සහිත හැමෙන් වැහිච්ච හැම නිකන් කරෝල කෑල්ලක් වගේ ඝන වෙලා නේද ගන්ධසාරි බැරි ගන්නට පත්තර මේ ශරීරය පුදුමාකාර කුංගන කොටක් මේ කට්ටේ මස් දිය වෙලා දිය වෙලා ගිහලා මසුත් තියෙන ලේ තියෙන හැමෙන් වැහිච්ච ඇටසැකිල්ලක් නේද? අන්න ඒ ගානට මේ ශරීරය පත් වෙනකොට කොහොමද කියලා තමන්ගේ ශරීරයේම සිත තබාගෙන වෙන කොහෙත් මේ ඉස්සරහින් මවා ගන්න යන්නේ නැහැ. අධ්‍යාත්මික ශරීරය ගැන මේ පරණ කොහේ හරි තියෙන මිනිහ දැකලා ඇති ඔය සිද්ධිය දැකලා ඇති. හැබැයි දැක්කට කොහෙද හිත තියාගන්න ඕන? තමන්ගේ බලන්න කොච්චර ලොකු හැඟීමක් ඇති වෙනවද කියලා. හරි. මේකය දැන් අපිට මේ ඇටසැකිල්ල දැනෙනවනේ අන්ත. මේ ඇටසැකිල්ල මේ හැම දිය වෙලා මේ ඇටසැකිල්ල උඩ යන්තම් මස් තියෙන, ලේ සටහන් තියෙන හැමෙන් ඇහිච්ච තත්යකටපත් වෙනවා කියලා මේ භාවනා කරන කෙනා හොඳට මෙහෙ කරන ලොකු ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. ඒකට හරියට කරොත් එහෙම. හරි තමන්ගේ ශරීරය හිත තියාගෙන. ඊළඟට මසුත් නැති, ලේත් නැති හැමෙන් ඇහිච්ච ඇටසැකිල්ලක් බවටපත් වෙනවා කියලා මෙහෙ කරනවා. දැන් හැමකට මොකද වෙන්නේ? හැමත් තීවිදී ගිහිලා වේලිලා කුඩු වෙලා අයින් වෙනවා. දැන් ආහාර වැල් මස් ඔක්කොම අයින් වුණාම මොකද වෙන්නේ මේ ඇටසැකිල්ල අර ඇන දාලා ඇන මුරිච්චි දාලා ඉවරලා හයි කරලා තියෙන්නේ. නෑ. දැන් මලමිනිය එහෙම තිබුණා නම් එහෙම තිබ්බත් දෙක මොකද වෙන්නේ? එහිලා මේ පැත්ත ගන්න. ඒ වෙනකොට මේවා ඔක්කොම වෙන් වෙනවා. එහෙනම් අත්තට පැත්තකට වැටෙනවා. ඊළඟ ඔළුව මෙහෙම කෙලින්නම් තිබ්බේ මෙතන උලක් වගේ වෙන තියෙන්නේ. මේක මොකද වෙන්නේ? ඒක පැත්තකට පෙරලෙනවා. හරි. මේ වගේ දැන් කකුල් දෙකේ කකුල් කකුල් දෙක විලුඹ එහෙම මෙහෙම තිබ්බනම් ඒව ඩිග් ගාලා මෙහෙම වැටෙනවා. එහෙනම් මේ ශරීරයේ තියෙන සියලු අස්ති එකිනෙක එකිනෙක වෙන වෙලා තැන්තන් වලට යනවා. ඉතින් ඔන්න අඤ්ඤේන පාදට්ටිකං අඤ්ඤේන අත්තට්ටිකං අඤ්ඤේන පිට්ටිට්ටිකං අඤ්ඤේන සීස කතාහං සීක තැනක ඔලු කට්ට එක තැනක අත් කට්ට එක තැනක මේ මේ ශරීරය සම්පූර්ණයෙන් වෙන් වෙන බව මෙනෙහි කරන්න ඕනේ. හරි මේ ශරීරයෙන් හිත තියාගෙන. හරි. ඒකත් එක්ක ඊට පස්සේ මොකද කරන්නේ? මේ යටත් කුඩු කුඩු බවට පත් වෙලා යන බව. ඔන්න ඒක මෙනෙහි කරන්න ඕනේ. කුඩු කුඩු වෙලා පොළොවටම පොළොවටම පස් වෙලා යන තත්ත්ව වෙනකම් මෙනෙහි කරන්න ඕනේ. බලන්න එතන කීයක් විතර කියුණාද කියලා ලක්ෂණ අපි නිල් වෙනවා, කළු වෙනවා සහ ඕජස් ගන්නවා කියන තුන එකක් කියලා ගන්නකො. එකයි. හරි. නිල් වෙනවා, කළු වෙනවා, ඕජස් ගන්නවා. ඊළඟට හැම පැලිලා පණුව ගන්නවා. නේද? ඊළඟට හැම පැලිලා පණුව ගන්නවා. ඊළඟට මස් යන්තම් තියෙන, ලේ යන්තම් තියෙන හැමෙන් වැහිච්ච ඇට සැකිල්ල. නේද? ඇට සැකිල්ල. ඊළඟට මස් නැති, දේ නැති හැමෙන් වැහිච්ච හැට සැකිල්ල. ඊළඟට හැම අයින් වෙලා අර දෙලි ඔලු කට්ට අත් කට්ට ඔක්කොම තැන් තැන් වලට විසිරීලා තියෙන ස්වභාවයන්. ඊළඟට ඒවත් දිරලා පොළොවට පස්සලා තියෙන ස්වභාවය ඔය වගේ දල වශයෙන් ඔය පහක් හයක් අපි කතා කරාට ඒවා ගැන හොද්දට දැනෙන තුරු මේ ශරීරයට මේ සිද්ධිය වෙනවා කියලා Tamanට ඇතුළෙන්ම හැඟීමක් එන තුරු මේක කරගෙන යන්න හරිද? ඔය ටික ඉවරනකොට අපිට ලොකු හැඟීමක් එනවා ජීවිතය නියතයි මරණය නියතයි කියලා. ඊළඟ තව පොඩි පියවරක් තියෙනවා. හරියට කරන කෙනෙකුට. දැන් ඔය කාගෙන්ද කරේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති කියන කොටස තමන්ගේ පැත්තට. හරි. ඊළඟට අනුන්ගේ පැත්තට. ඔය ඇති වෙච්ච හැඟීමම තමන් ආදරය කරන හැටි යොදවන්න ඕනේ. අන් අයත් මරණයට කැප වෙලා ඉන්න අය. අන්න අයත් එහෙනම් මගේ ළඟින්ම ඉන්න අයව මිනි පෙට්ටියට වැටෙන්න ඉඩ තියෙනවා මගේ ජීවිතය. ඒ කියන්නේ මේ මේ ඔක්කොම මේ මේ මේ මැරේවා මැරේවා කියලා මේ එක මේ නේද මැරෙනවා හින්දා නිකන් ඉන්න ඕනේ වැඩක් කරන්න හොඳ නැහැ කියන தත්ත්වයකට නෙවෙයි. ඒක තමයි අපි මෙතන වරද්ද ගන්න තැන. අපි ඔය ගැන හිතන්නේ ගොඩක් කතා කරනවා. මරණ සතිය කියන්නේ මේ මරණ සතිය කියන්නේ මේ පැත්තකටලා ඉඳන් මාව මැරෙනවානේ. ඒකෙන් මම මොකුත් කරන්නේ නැහැ කියලා කම්මැලිකම් ඇති කරන භාවනාව නෙවෙයි. මරණ සතියෙන් අපිට තියෙන කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන්කමක්. ඒක අපි හෙට කතා කරමු. හෙට අනිද්ද සාකච්ඡා ගොඩක් තියෙනවා. අනුන්ගේ මරණය අරගෙන මිනි පෙට්ටියක තියලා අනුන්ගේ ජීවිතය අරගෙන මම කැමති අය මිනි පෙට්ටි දර්ශනය හදලා තියාගන්න පොඩ්ඩක්. උපාදි දර්ශනය හදලා තියාගන්න ඕනේ දරුවන්ගේ. ඒ වගේම ඒ වගේම කෝට් එකක් අඳලා ඒ වගේම මලක් ගහලා නේද? ඒකත් වෙන්න පුළුවන්ද බැයිද? ඒකත් වෙන්න පුළුවන්. මගේ ජීවිත කාලේ මේක වෙන්න පුළුවන්. අම්මගේ මරණය බොහෝ විට දරුවාගේ මරණයට වැඩිය අම්මගේ මරණයට මුහුණ දෙන්න තියෙන ඉඩකඩ වැඩි. තාත්තාගේ මරණයට මුහුණ දෙන්න තියෙන ඉඩකඩ වැඩි කෙනෙකුට. එහෙනම් ඒක දැනගෙන ජීවත් වීම සිද්ධ විය යුතුද නැද්ද? එතකොට ඒ වගේ දේවල් සිද්ධ වීගෙන යනකොට ඔය ඉතින් මම දැනගත්ත මේක මේක මම දන්නවා. මේක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒක මම දැනගෙන හිටියනම් මට ඒක හානිය වැඩි මන් දන්නේ එක ආදසම තාත්තා කෙනෙක් ඉන්නවා ගෙදර ඔක්කොම සමාජික 6 දෙනෙක් මේ 6 දෙනාට දවසකට එක සැරයක් කියනවා මතක තියාගන්නවලා අපි එක්කෙනෙකුට මරණ පහකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එක්කෙනෙකුට හතරකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා එක්කෙනෙකුට තුනකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒක මතක තියාගන්න කියලා ඒක දවසකට එක සැරයක් හරි කියනවා <laughs> එක්කෙනෙක් ඉන්නවා අපි කට්ටියගේ මරණ පහටම පහකටම මුහුණ දෙන්න එක්කෙනෙක් ඉන්නවා කියලා ඉතින් ඒ වගේ මේ සිහිය ඇති කරගන්න ඔය අන් අයගේ මරණය ගැන මෙහි කරන හුඟක් අය ඒකට කම්මැලි. අපේ අම්මලා නම් විශේෂයෙන් දරුවන්ගේ මරණය ගැන මෙනෙහි කරනවා කියලා හිතන්නේවත් නැහැ. ඒ ඒක කරන්න බෑ. මේක හොඳ පරීක්ෂණයක්. කරන්න බැරි ඇයි හුඟක් අයට? බැඳීම. හරි මේ බැඳීමත් එක්ක මොකද වෙන්නේ? ඒ ඇත්ත දන්නේ නැති හින්දා ඒ බැඳලා තියෙන්නේ. ඒ ඒ කියන්නේ යාළුවා නිත්‍ය වශයෙන් ඉන්න නෑ නෑ නෑ. ඔකට හේතු වෙන්නේ නෑ නෑ. ඒක වෙන්නේ නෑ. ඒක වෙන්නේ නෑ. අපි මේකේ ප්‍රායෝගික පැතිකඩක් ගැන හෙටත් කතා කරමු. නමුත් දැන් කරන හැටි මතකද කියලා බලන්න ආයෙත් අපි පළවෙනියෙන් හතක් කිව්වා. ගෙදෙට්ට හිර වෙන හැටි, කාමරයකට හිර වෙන හැටි, නැත්නම් ස්පිතාලේ හිර ඇඳට හිර වෙන හැටි, ඇස් දෙක පේන්නේ නැතුව යන හැටි, කන් දෙක ඇහෙන්නේ නැතුව යන හැටි, කතා කරන්න බැරි වෙන හැටි, අතපය උස්ස ගන්න බැරි වෙන හැටි, හුස්ම ගන්න බැරි වෙන හැටි කියලා. ඊට පස්සේ අපි දැන් අන්තිමට කතා කරපු ටික. ඊළඟට අනුන්ගේ මරණය. ඔය ටික අද හවස කරන්න ඕනේ. හවස හරි මේ දැන් හරි කමන්නේ. හරි. දැන් උදෑසන 9යි. ඉතින් මේ වෙලාවේ වෙලාව තියන අය අද කරන්න. Tamanට ලැබෙන ගැටලුව බොහෝ විට හෙට අපි අපි අතින් සාකච්ඡා වෙයි. හෙට හෙට ඒක ප්‍රයෝජනීය තේරෙයි. ඒතර හෙට තවත් තුනක් දෙන්න කරන්න පුළුවන්. ඊට පස්සේ මේ ගැන මේ සතිය පුරාවට අපි බොහෝ වශයෙන් සාකච්ඡා කරන හින්දා මරණ සතියෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. ඒත් ප්‍රත්‍යක්ෂා කියන්නේ ප්‍රායෝගික වැඩසටහන. මොකටද අපේ වෙනස නිවැරදිව සිද්ධ කරගන්න. අපි වෙනස් වෙන්න ඕන අපේ චින්තනය වෙනස් වෙන්න ඕනේ. ඒ චින්තනය නිවැරදිවම වෙනස් වෙන්න ඕනේ. වැරදි වැරදි වෙනස් වෙන්න කාලයක් නැති බව අපිට තේරෙයි. මේ මරණ සතියේදී තමයි මේක හොඳට තේරෙන්නේ. වැරදි වැරදි